බුද්ධික මහත්මයා අවසරයි හැමදෙරෝනේ මේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න හේතුව ඇත්තම ගිය සැරේ මේ පූජාව තියෙන වෙලාවේ තමයි මට ඒක නැවත මතක් වුනේ විශේෂයෙන්ම බුදුහාමුදුරුව ස්වාමීන් වහන්සේලාට පාවහන් ගැන කතා කරලා තියෙන ඉස්සෙල්ලාම කියලා තියෙනවා තනි පටියක් තියෙන පාවහන් පළඳින්න පුළුවන් කියලා ඊට පස්සේ පටි දෙකක් අවශ්‍යතාවය ඇවිල්ලා තියෙනවා ඒක මට ඇයි කියන එක හරියට තේරෙන්නේ දැන් මට මට දැනෙන ප්‍රශ්නේ තමයි දැන් සපත්තු වගේ එකක් දාන්න ස්වාමීන් වහන්සේලාට අකැපයිද? ඒ කියන්නේ අපි හිතමු කකුලේ ලෙඩක් මොනවා හරි තියෙනවා නම් එහෙම එකක් දාන්න පුළුවන් ඇති. හැබැයි එහෙම නොවන ස්වාමීන් වහන්සේ කෙනෙකුට මොකද දැන් කකුලට කිසි කරදරයක් නැතුව ඒ ගැන ලොකුවට සිතන්නේ නැතුව ඇවිදින්න පුළුවන් පහවහන් අපි දන්න සාමාන්‍ය සපත්තුවක් වගේ එකක් දැම්මොත්. ඉතින් ඒ වගේවා කැප නැද්ද ස්වාමීන් වහන්සේ? උවදුරක් ඇති තැනකදී උවදුරින් ආරක්ෂා වෙන්න ඉබඳු දෙයක් පැළඳීම විනය විරෝධි නෑ. ඒක ඉබඳු ඒ කියන්නේ රෝගියාට සහ උවදුර වළක්වා ගැනීම කියන කාරණේදී ඒක අනුමත කරලා තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට පාවිච්චි කරනකොට කකුලේ පහසුව සඳහා කියලා පාවිච්චි කරනකොට ඒක අර හැඩ වැඩ කිරීම නෙමෙයි ඒ পায়ට අවශ්‍ය පීඩා දුරු කිරීම කියන තැනයි මූලික වෙන්නේ. ඉතින් ඒ හැම දෙයකදීම බුදුහාමුදුරුවෝ ඒ පණවන්නේ දැන් ඇත්තට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙත් ඔහොම විනය ප්‍රඥප්ති පැනවීමෙන් පස්සේ ඒකට තව පිටින් තව එකක් කරනවා, තව විදිහට තව එකක් කරනවා. ඔහොම කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඔය චම්බග්ගිය, සත්තරසවග්ගිය කියලා හැම භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ මොකද එහෙම වෙලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ කුමක් දෙයකින් අර්ථවත් කරන්න කියන එක තේරුම් ගන්න නැතුව අර වචන වලින් රිංගලා යන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම පිළිසනේ අද කාලෙත් බහුල වෙන්නේ. ඉතින් අපිට ඒක මොකද්ද එකෙන් අදහස් කරන්නේ කියන එක තේරුම් ගත්තහම හරිම සරලයි. ඒ කියන්නේ අපිට පාවහන් නැතුව පය තියන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හැබැයි දුර ගමන් වඩිනකොට පයේ වේදනාව අඩු කරගන්න, උවදුරු අඩු කරගන්න පාවහන් දෙකක් පාවිච්චි කිරීම වරදක් නෙමෙයි. එතකොට ඒක පාවිච්චි කරන්නේ කකුල අලංකාර කරන්න නෙමෙයි මේ පහසුව සඳහා. එතකොට යම් අවස්ථාවක අපිට පේනවා නම් මේක සම්පූර්ණයෙන් ආවරණය නොවුනොත් හානි වෙනවා කියලා එබඳු තැනකදී ආවරණය කරගන්න ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් Tamanට පවතින යම් රෝගයකින් රැකෙන්නට Tamanට එහෙම එකක් ඕන නම් එහෙම පාවිච්චි කිරීම වරදක් නැහැ. ඒවට බුදුරජාන් වහන්සේ නිදහස තියලා තියෙනවා. පොදු සම්මුතිය තමයි අර විදිහෙන් දක්වලා තියෙන්නේ.